අලියන අකුණට ඡන්ද දෙන අය ඡන්ද දෙන්නේ කුමන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න කියන ජාතික ආණ්ඩුවක් හදනවා කියලා එතකොට කියලා සම්බන්ධනයක් එකතුයි. එතකොට කියලා ජනතා විමුක්තිපර වුණත් හැබැයි ජනතා විමුක්තිය හරි බයයි. අපි නෑ ඕකට. එහෙම තමයි කියන්නේ. ඒගොල්ලොත් බය නිකන් ඇඟේ පොඩ්ඩක් හරි ගෑවෙනවා නම් එක්සත් ජාතික පක්ෂයේ ගිහිල්ලා මොකද එතකොට අර අර බෝඩ් එකේ තියෙන එදා තත්ත්වය එළියට එනවා. බටනන්ද, ටයර් සෑය, ධම්ම චක්‍රය, කණේ කාබන් පෑන් ගහපු හැටි මේ අය කරපු එකම දේ තමයි පහුගිය මාස 7 තුල අර අරලියගා මන්දිරේ කාමරයකට වෙලා ජුන්ටාවේ සමාජයට එකතු කළා. රාජපක්ෂලාට සන්දහණයට රෙහිව නඩු නිර්මාණය කළා. ෆයිල් හැදුවා. දැන් කියනවා ෆයිල් මෙච්චරක් හැදුවා මෙච්චරයිලු ආවේ. මේ ෆයිල් ඔක්කොම නැවත පරිශීලනය කරන්න සූදානම් 18 දැන් පස්සේ සන්දහන ආණ්ඩුවක් යටතේ.